9 වෙනිදා උදේ පාර්ලිමේන්තුවේ කරන වැඩසටහන ජනාධිපති මෛත්‍රී පාලසිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවට රජයේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෙටුපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් හැටියට දෙන්න ඕන කියන කාරණේ. මේ අදහස කිව්ව විතරයි වෙන්න නැති ව්‍යවස්ථාවක් හිතේ තියාගෙන ගොඩාක් කට්ටිය පාට බහැලා කියලා කියනවා බුද්ධාගමට තැන නැති කරනවා රට කඩන්න හදනවා අර කැමයි කියලා මහා බංකොලොත් වෙච්ච ඡන්දිකට ගිහිල්ලා පාර්ලිමේන්තුවටත් එන්න බැරි වෙච්චි ජනතාවගේ ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම ආපහු ජාතිවාදයේ වර්ගවාදයේ වපුරමින් මේ කරන්න හදන සත්කටයුත්තට දැම්මෝ ජනතා විරෝධයක් ඇතිකරන්න කොඩි උස්සන්න අනාදිවාසී මහා විපරීත රංගනයක යෙදෙනවා.